මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන් විදුලියට ලියන්නේ කලාසූරී මුදලි නායක සෝමරත්න ඉක්මන් කළ මේ ගල් කන්දෙන් පහළට පැනගනිමු නාමේ මොනවා? ගල් කන්දෙන් පහලට පැන ගමු කිව්වෝ. ඒ තමයි අපි දෙන්නගේ අවසාන. නෑ මං කීවේ අර බොකුට මේ ගල් කන්ද උඩට එන්න කලින් බෑලා යමුයි කියලායි. හ්ම්. එමිනියා කවුද කියන්න අපි දන්නේ නෑනේ. අපි අර පහල කැලේ මැද තනි වෙලා හිටිය වෙලාවේ එමිනියා ආපු හැටි මතකද? පොරෝ කෙටියයි තුවක්කු කබලයි අටවගෙන්. ඕ ඕ මට හොඳට මතකයි බිසෝ. වැරදිලාවත් ඒ මිනිහා අපි මේ උස ගල් කන්නෙන් අර පහළ පෙනෙන මිටියාවතට බැහැලා ඊට පස්සේ කතා කරමු. හරි? හරිද? හා හා බලාගෙනයි. ඔය කටුපඳුරු අල්ලන්න එපා. ඕවා හරි දිසයි. මට මහා බයක් දැනෙනවා නාමේ. ඉක්මන් කරන්න. ඒ බය ඉතින් අද විතරක් හැමදාම බය බය. මං හිතන්නේ මිනිස්සයත් අනික් සත්තු සීපාව සකලෝ වගේම බය කියන සංඥා මාත්‍රයේ ඔළුවේ කාවක් දාගෙන ඉපදෙන්නේ. එහි බය වෙන මිනිස්සු අතරේ මුලින්ම ඉන්නේ බිසෝ කියන මේ මගේ කෙල්ල. ආයි බලාගෙන බලාගෙන ওই ගල්පොත්තේ අගිස්සට යන්න එපා බිසෝ. ලිස්සල අර පහළ ප්‍රපාතයට වැටේ. පරිස්සමෙන්. අල්ලගන්න ඔය පඳුර වල තියෙන අත්තක්. අන්න හරි. ඒව පඳුරට නාවේ. මේ මගේ ඇඟිලි ඉස්සලා. ලේත්තු මේ බලන්න. ඔහොම ටිකක් කියවසන්ට බිසෝ තව ටිකයි. තව ටික පරිස්සමෙන් ඈ. දැන් අර බොකුඩු මිනිහා වෙඩිබටේ උලුක් කරගෙන ආවොත් මොකද වෙන්නේ? ඒක අපිට වෙඩි තියයි. ඉතින් වෙඩි තියන්නේ අපි මිනිහා කියන දේ කරේ නැත්තම් විතරයි බිසෝ. ආ දැන් හරිනේ. ඔයාගේ බණ දේශනාව මේ මාර ගමනක් ඇවිත් වනචාරී මිනිහෙකුට අහුවෙලා ඉඳගෙන කීවට වැඩක් නෑ නාමේ. ඔයා බයයි මේ පොකුටට. ඒකයි මේ මිනිහ අපි දෙන්න මේ උස ගල් කන්දේ ගල්ලනට ගෙනාවේ. ගෙනාව නෙවෙයි. අපි හඳපානේ හෙමින් හෙමින් ඇවිදගෙන ආවා ඒ බොකුට අපිට කියාපු හැටියට. මතක නැද්ද සර්පෙන්ගෙන් බේරි බේරි මේ උස ගල් කන්දේ උඩට අපිව ඇවිද්දගෙන ආවේ ඇයි කියලා ආවේ ඒ මහරෑ පහළ මිටියාවතේ හිටියොත් අර මත් වෙලා දඟලන මිනිමරු වල්ලාලිය අපිව පොළවේ ගහලා මරයි කියලානේ ඒකද එහෙම නැත්තම් මාව ඔයාගෙන් ඈත් කරලා ඊට පස්සේ ඔව් ඊට පස්සේ මොකද ඊට පස්සේ ඔයාව මරලා හිටම් කාව මේ යකා බෙදපු ගල්ලනේ හිර කරලා තියාගන්න නේද? ඒ මිනිහා අපව එක් කරගෙන ආවේ. ඉතින් එහෙමනම් ඇයි අර පහල කැලේදිම මාව කම්මුතු කෙරුවේ නැත්තේ? එතකොට මං අඬයි වැළපෙයි. ආපු පාර හොයාගෙන ආපහු යන්න දුවයි කියලා හිතන්ට ඇති. ඒ මිනිහා. <laughs> ඔයත් හරියටම ඔයාගේ අම්මා වගේම අනුමාන ලෝකයක ජීවත් වෙන්න බිසෝ. මොකද අනුමාන ලෝකේ? ඩිංගක් හිතලා බලන්න. ඔයාගේ මෑණියන්ද කතා කරනකොට කොච්චරත් අනුමාන වචන කියනවද කියලා? වෙන්ට ඇති, හිතන්ට ඇති, කරන්ට ඇති. මම අහන්නේ මොනවද අනුමාන වචන කියලා? කවුරු හරි හතුරෙක් කොඩි වින හූනියම් අනවින කරලා ඇති කියන සැකේ එකක්. තව කවුරු හරි වසවිස දීලා ඇති. නැත්නම් කවදා හරි වසක් විසක් දෙයි කියන සැකේ එකක්. <laughs> ඉනාබේත් ඉනාගුරුකම් කරලා එයා කඩා වෙන් කරන්ට මුදියා බලා ඉන්නවා කියන එක තමත් මේ ඔයා විද්‍යාව ඉගෙනගෙන ඒ සේරම බොරුයි කියවම පරණ මිනිස්සු තාමත් ඒව අනුමාන කරන එක වළක්වන්න බෑ. ඔයත් ඒ වගේම අනුමාන ලෝකේ ඉන්නේ. ඔයා කියවා අර බොකුටා මගෙන් ඔයාව ඈත් කරලා මාව මරලා දාලා ඔයාව අර ගල්ලෙනේ තියාගන්ටයි ගල්ලෙනට අපිව එක් කරගෙන ආවේ කියලා. නැද්ද? එහෙම කරන්න වෙන්න ඇති. ඒ මිනිහා මෙච්චර ඉහළ ගල් කන්දකට අපුව හඳපාන එක්කන් ආවේ. වෙන්න ඇති. ඔන්නේ වෙන්න ඇති. නැත්නම් වෙලා ඇති කියන අනුමානයෙන් හින්දා හැමතිස්සෙම පංගුවක් උදවිය ජීවත් වෙන්න බයෙන් නැත්නම් සැකෙන්. ඒ උදවිය ඇත්ත ඇති හැටි අවබෝධ කරගන්නේ නැහැ විසෝ. ඒ අය බලන්නේ අසුබ පැත්තමයි. හොඳයි සුබවාදියා මං අසුබවාදී. ඒ වුණත් ඊයේ රෑ අර බොකුට ඔයාව කැටි ගාලා ගල්ලෙනෙන් පහලට දාලා මට අවනත වෙන්න කිවන. ඔයාගේ සුබවාදයේද හරි මගේ සැකේද හරි. ඒ බොකුට හොරා එහෙම දෙයක් කෙරුවේ නැහෙනි බිසෝ. අනේ මේ ඒ ඌරමස්සිනා එහෙම දෙයක් කරන්නේ නැහැ කියලා හිතනවා නම් අපි යන් ආපහු ගල්ලෙනට. හ්ම් දැන් මේ කන්දේ පාමුලටම බැහැලා ආපහු යන්න බෑ බිසෝ. ඒ හින්දා අපි හිමින් හිමින් ආන් අර පහලින් පෙනෙන ගඟ දිහාට යමු. අවුව සැරවෙන්න කලින්. <laughs> ඉක්මන් කරලා යන්න. හොඳයි හොඳයි. හැබැයිම කොහොමද සුභාසුභ කතාව හැදුනේ? මං හින්දා හදාගත්ත එකක්ද? නැත්තම් <laughs> හිස් වීදුරුවකට කිරි භාගයක් පුරවලා කනප්පුවක් උඩ තියලා අසුභවාදී කෙනෙකුට ඒ ගැන යමක් කියන්න කීවොත් හාපෝ වීදුරේ භාගයක්ම හිස් කියාපි. <laughs> හොඳයි සුබවාදියෝ. ඔයා ඒ අඩක් හිස් කිරි වීදුරුව දැක්කොත් මොනවද කියන්නේ? ආ? ෂා. වීදුරේ භාගයක්ම කිරි වලින් පිරලා තියෙන එක කොච්චර හොඳද? මම හැම වෙලාවෙම හොඳ පැත්ත අගය කරනවා බිසෝ. <laughs> හොඳයි හොඳයි. සුබවාදියෝ. මම ප්‍රශ්නයක් අහන්නට ඒකට දෙන්න උත්තරයක්. හොඳද? හ්ම්. ඊයේ රෑ අපි අර ගල්ලෙනේ පන්දම් පත්තු කරගෙන ඉන්නකොට අපි ඒකට එක් කරගෙන ගිය බොකුටු මෙනියා. ඔයාට ගුටි ඇනලා මට අතවරයක් කරන්න හැදුවනම් මොකද ඔයාට දැනෙන සුබදායක හැඟීම? <laughs> පල්ලුණානේ. නෑ නෑ. ඒ හූරා ඒ වගේ දෙයක් කරයි කියලා මං කොහෙත්ම හිතුවේ නෑ. ඇරත් ඒ කෙට්ටු හීන්දෑවි නිති මිනිහා මගේ උසමහට දැකලා මගේ ශක්තිය මැනගෙනයි අපි මේ ගල්ලෙන්ට එක්කන් ගියේ. ඊළඟට මං ඊයේ හවස ටික වෙලාවක් කතා කරනකොට මිනිහා දැනගත්තා අපි හොඳ මිනිස්සු කියලා. අන්න ඒ හැඟීම සුබදායකයි. ඊළඟට ඔයා හිතන හැටි නාමෙන්. නමුත් හරි ඉතින් ඔයාම නේද මට කිව්වේ මං සුබවාදියෙක් කියලා. මං හිතන්නේ හැම දෙයකම හොඳ පැත්ත. ඒ කියන්නේ සුබදායක පැත්තයි කියලා ඔයාම නේද මට කිව්වේ බිසෝ. මං කියන්නේ ඒ බොකුට එහෙම ඉඳලා එක පාරටම අර කබල් තුවක්කු බටේ ඔයාට එල්ල කිරුවන. <laughs> මං ඒ බටේ බටනලාවක් වගේ උදුරලා අරන් දෙකට නවලා විසි කරන අර ගල් කන්දෙන් පාලට. එතකොට ඒ බොකුට අර ඉනේ ගහගෙන හිටිය කැස්ස අමෝරගෙන ඉස්සරහට පැනලා කෑ ගහලා කීවනම් මේ මහ මූකලාන මගේ බොල. උඹ මට යටත් වෙලා උඹේ ගෑනු පාරානේ මට දීලා යනවද? නැත්තම් මං උඹව මේ යකා වෙතපු ගලෙන් පහලට දොප ගහලා නරි හිවලුන්ට කන්ට දෙන්නද කියලා. <laughs> ඒ ඔයාගේ අසුබවාදී අදහස්. ඒත් මම මගේ සුබවාදී සානුකම්පිත හැඟීම් වලට මෛත්‍රියට කැමති බව දන්නලා එන මිනිහෙක් නම් බොකුටව බෙල්ලෙන් අල්ලලා දෙකක් කනලා විසික් කරයි කන්දෙන් පහලට කන්දෙන් පහලට කියාපු ටික විතරයි මට ඇහුනේ බිසෝ මට තේරුණා ඔයා මාව වරද්දලා තේරුම් ගත්තයි කියලා. නමුත් මම ඔයාට එදා ඉඳලම උගන්නන්ට වෑයම් කරපු සාම්‍යයක්, සමාදානයක්, කරුණාවක්, මෛත්‍රියක් එකට එකතු කරලා තමයි වෛරෙන් වෛරය නොසන්සිදේ කියන අනර්ග වාක්‍ය හැදිලා තියෙන්නේ බිසෝ. මේ මේ මට දැන් ඕව මතක නැහැ. මට තියෙන්නේ මේ හද්දා මහා මූකලන් කැලෙන් පැනලා මුවන් පැලැස්සට යන පාර හොයාගන්නේ කොහොමද කියලා හිතන කල්පනාව විතර. ඉතින් ඒකට තමයි අපි මේ හුඟා දුරට දැන් මේ රූට රූට ආවේ විසු. ආ. අන්න බලන්න අර ඈත පහත මිටිආත මැදින් වක්විවි ගල්න ගඟදියා. අර ඒ ගඟ තමයි පැලැස්ස හරහා ගල්ලිනේ. <gasps> අනේ ඔප්පචි අර මිනිමරු අල්ලන්න යා. කිසිම ශබ්ද කරන්න එපා. ශබ්ද කරන්න එපා. ඌ අපෝ ඔන්නවලින් අල්ල පොළවේ ගහයි. ඌ අපිට කරදරයක් කරන්නේ නෑ බිසෝ. පොඩක් බිම ඉඳ ගන්න. බිම ඉඳ ගන්න. මං වැලි අවුරක් අතට ගන්න කල පොඩක් ඉන්න. ඔය ඒව අල්ලලියට මතුරන්න දෙන්නේ. මං හිතුව ඔයා අලිමන්ත්‍ර විශ්වාස කරන්නේ නැහැ කියලා. ඉක්මන් කරන්න නාමේ විකාර මතුරන්න. හරි. මේ බලන්න. මේ හීන් වැලි අවුර මගේ අතින් ගිලිහෙන හැටි පේනවද? ඉක්මන් කරලා මතුරන්ට. අලියා මේ පැත්තට එන්න කලින් මේ මේ බිසෝ මේ වල්ලල්ලිය කුංචනාද කෙරුවේ අපි ඉන්න තැනින් වම් මත පැත්තෙන්ද හරිද? අර වැලිය හවුර හුළඟ තියෙන හැටියට ඇදෙවලා බිමට වැටෙන්නේ වම් මත පැත්තේ ඉඳලා. අපේ දකුණු අත පැත්තටයි. තේරුණාද? වමින් දකුණට. මොකද වැලිය හවුරේ අර ගෝරනාඩු කරන මල්ලලියගේ තියෙන සම්බන්ධය? ඉක්මන් කරන්න. හරි හරි බයෙන් දෙපා පිසෝ. ඔයාගේ නායයට දැනුණා කීව නේද මේ ඒ වල්ලලියගේ? ඔව්. ඒ විතරක් නෙමෙයි. මට වුණා මේ ඌ කැලේ බිඳින සද්දේ. ආ. ඒකත් හොඳ සංඥාවක්. මොනවද ඔඩවනවද මන් දන්නේ අප්පා. මේ පිස්සද? වල්ලලි කැලෑවේ ඉඳගෙන වැලි අහුරක් ඇඟිලි අස්සෙන් බිමද වැටෙන ඇති බලාගෙන පේන කියනවා. නෑ නෑ බිසෝ. ඔයා කොහෙත්ම බයෙන් දෙපා. ඒ වල්ලල්ලියට අපේ ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. හේතුව ඌ ඉන්නේ අපේ වම් පැත්තේ. ආන් අර පේන ගස් අස්සේ. ඒ කියන්නේ මේ වැලි හවුරට වම් පැත්තෙන් හුළඟ දකුණු පැත්තට එන්නේ. අලියාගේ ගඳ අපට එනවා මිසක් අපේ ඇඟෙන් ගෑවිලා හමන හුළඟ අලියා පැත්තට යන්නේ නැහැ. තේරුණා? ඒ පිස්සු වල්ලලියා ඒ හුළඟ ඉව කරන එකක් නෑ නේද? හ්ම්. අපි වලල පොළවේ බිසෝ කොයිකටත් අපි මෙතනින් පහළට බයිමු. අලියා කඳුවල ඉහළට මිසක් පහළට බහින්න බයලු. වෙද මාමා ඔය බලු මොටා ගැට ගහනවා. නැත්තම් කූඩුවට රිංගවනවා. කොයි වෙලාවෙ ආවත් ඌකටකම සෙයියාවක් නැතුව බුරනවා. කෑ ගහන්ට එපා පාර යන මිනිස්සු බලනවා. අර ඈනු ගහ කොහොමද? විතරාලගේ කන් ඇහෙනවද? හිමින් කිව්වට. ඈ නෑ නෑ මගේ කංකෙටි දෙක හොඳට ඇහෙනවා රචිල්ල. හනේ වෙදමාමේ අපට සමාවෙන්න. පිසෝ ගැන මොකුත් ආරංචියක් ආවද කියලා දැනගන්ටයි මේ. අපි අපි යන් ඇතුළට. මේ පාරේ යන උදවියට ඇහෙනවා කියන දේ. යමු. මං මගේ ආරච්චි වසමේ ඉන්න පිරිමි හැමෝටම කීවා අද නැත්තම් හෙට මහමූ කලාන දෙවනත් කරලා හරි බිසෝව හොයන්ට යන්ට ලෑස්ති වෙයල්ලා කියලා. හ්ම්. යහින්සකින් දෙන්න පස්සේ ලෝලා ගිහින් උන් දෙන්න. ලෝකෝ මේ කියන චූර්ණිකාවක් හයියෙන් කියනවා මුණුමුණු ගාන්නේ නැතුව මට යකා එනවා මං කියාපු දෙයක් නෑ කෑ ගහන්න මේ මේ වෙලාවේ දෙන්න දෙමල්ලෝ බයින් බස් එන්නවද එහෙම නැත්නම් තමන්ගේ එකම දෝණියෙන් දැයි ඒ ඇත්තේගේ ප්‍රේමවන්තයයි හොයන්නේ. ප්‍රේමවන්තයා කියව අර දුම්බරයාට කට කට කටි සැර අඩු කරගෙන කතා මේ මේ මේ මේ විදමාමත් ඒ දුම්බරයාට පන්දන් එළිය අල්ලනවා වගේ මට පේන්නේ. මට මට ඕ මේ මගේ මුළු ජීවිතේටම මං කාටවත් පන්දන් එළිය ඇල්ලුවේ නෑ. මැරෙන්න යන මිනිසුන්ට බේතේත් කරලා ගොඩ දැම්මා හැරෙන්න. මං rahat වෙලා නෑ ආරච්චිල. මට තරහ එනවා. කොහොම නොහොබිනා වචන කිව්වම. අනේ බුදු බිදමාමේ සමාවෙන්ට අපට දැන් අපි මේ ආවේ බිසෝයි අර නාමෙල් ලන්දාරියයි නාමෙල් තක්කඩියයි මොයි ලන්දාරිය තක්කඩියයි ඒ දෙන්නා එදා නිවාඩු දවසේ මුවන් පැලැස්සේ කඳු වැටි බල බලා විනෝද වෙනකොට මගෙන් අවසර නැතුව බිසෝට එහෙම විනෝද වෙන එක හරිද මං අහන්නේ ඈ මං අර අපේ නන්දරාපු දිගා මඩුල්ලේ මහා ලොකු પરම්පරාවක පෙර පුරතරම් වාගේ හොඳ මනමාලයෙක් අසීරුවෙන් හොයාගත්තේ ඇයි ඈ ඒක වැරදිද මං අහන්නේ හා කියනවා බලන්න කියනවා නෑ නෑ ඒක වැරදි කියලාවත් ඒක හරි කියලාවත් අපෙන් අහන්න කලින් ආරචිල දැනගන්න හිටියනම ඈ ඔය නාමල් ගුරුවරයයි බිසෝයි දෙන්නා ඉස්කෝලේ ගිය කාලේ ඉඳලම කිට්ටුවෙන් ආශ්‍රය කෙරුවයි කියන්නත් දන්නවනේ. නාමල් නරක ළමෙක් නෙවෙයි වෙද මාමා. ඔය ඔය ඔය කට පියාගෙන කියන දෙයක් කියනවද නැද්ද මං කියන්නේ මම මං කියන්නේ අහනවද නැද්ද කියලා. මේ මේ දැන් මේක බොහොම දිගට ගිය කතාවක් ආරච්චිල. ඒ කතාවේ මුලට ආපහු යන්නේ නැතුව දැන් මේ පැමිණිලා තියෙන විපත්තිය ගැන හොයා බලන්නද එහෙම නැත්තම් මේ මේ හරි හරි හරි මං ලැහැස්ති බිසෝ කෙල්ල හොයන්ට මහාලි කොටි වලස් මූකලානම දෙවතක් කරන්ට ඔව් බිසෝ හොයන්ට යන්ට ලැහැස්ති වෙන්න ඔව් මම ලැහැස්ති මාමත් එනවා එනවා දියන්නේ ඒ දෙවෙනක් කරලා හොයන්නේ බිසෝව විතර දාරචිල ඈ නෑ නෑ බිසෝවල් මත් කරපු ඒ තක්කඩියත් හිටියොත් ඊට පස්සේ කරන හරිය මම බලා ගන්නම්කෝ නෑ නෑ එකරන්ට යන හරිය හොඳ කාර්යයක් කියලායි මං නම් හිතන්නේ. වෙද මාමා එදා කිව්ව ඒ මහ මූකලාන් ඉන්න පංගුවක් ඇත්තෝ බේත් ගන්න මෙහාට එනවයි කියලා. ඔව් ඔව් ඔව් මං කිව්වා මං කිව්වා. මේ මෙහිත්තාව කුණ කටුවෙක් මේ කියන්නේ අර හීම් පොළඟෙක් දෂ්ට කරපු මේ ඩිංගා කියන මිනිහා බේති ළඟද ඩිංගා ඩිංගා ඔව් ඔව් ඔව් ඒ ඩිංගා කියන එක කියාගෙන අහගන්නවකෝ පොඩ්ඩක් <coughs> ඩිංගා දැකලා තියෙනවා ගෑනු කෙනෙක් කොයි පිරිමි කෙනෙක් කොයි කබරෝසා ගැලේ මැදින් පහලට රූටනවා ඒ හෙළ දීගේ ඒ පැත්තේ අර මේ මේ නරක ඇට જાති වගා කරන හොරුත් ඉන්නවලු නේද? පොයි දෙයනේ පහලට රූටලා කිව්වේ ලිස්සලා වැටුණාද? මේ මේ පහලට රූටවුවා කියලා ඒ ඩිංගනම් කිව්වේ. මේ රූටවුවා කියන්නේ කන්දක් පහලට ලිස්සලා ගියා. <laughs> ඈ මං හිතන්නේ ආන් එහෙම දෙයක් තමයි. මේ පැත්ත හොඳ පැත්තක්ද මාමා? ලෝකේ කොයි පැත්තද හොඳ පැත්ත කියන්නේ ලොකු හැම පැත්තකම හොඳයි නරකයි දෙකම තියෙනවා ඒ ඒ කබරොස්ස කැලේ හැටි මං දන්නවා හොඳට මං දන්නවා ඒකේ කොටිවලස්සු සර්පයෝ පිරීලා ඉන්නවා මිනිස්සු පන පිටින් ගිලින පිඹුරෝ හිටන් ඉන්නවා ඔය මහගලේ මාදීයනේ මගේ විසෝ කෙල්ලයි නාමිලි බේරාදෙන සේක්වා <coughs> නෑ ආරච්චිල නෑ ඒ සත්තු හිටියට උන් අහිංසක මිනිසු ගිල දාන්නේ නෑ ආරච්චිල උන්ට හිරිහැර කරන අවහිර කරන උන්ව මරන්න යන මිනිසුන්ට නම් ඒ කියන්නේ ඒ දෙන්න තාමත් හොඳින් ඉන්නවා කියලාද මාමා ඔය ඔය ඔය ඒ දෙන්න කිව්වා ඒ දෙන්න කිව්වා අපි මේ ආවේ මේ වෙදමාමගෙන් විසෝ ගැන තියෙන ආරංචි දැනගෙන කෙල්ලව බේරගෙන හිටන් බේරගෙන හිටන් ඔව් ඔව් ඊට පස්සේ ඊටු හරිය ගැන හන්ට එපා මාමා හෙටවුදේම ඒ කබරෝස්සා කැලේ දෙවනත් කරන්ට මගේ වැසියෝ පිටත් වෙනවා තියෙන ඕනම ආයුධයක් අරගෙන ඔව් ආයුධ නැත්තම් මං කිව්වා උදළු මිටි දරලි කොහු මිටි ඉදල් ඇඹුල් කැටි වක්පිහියා දුණුපිහියා ඔය සේරම <laughs> ඇයි මේ මේ මේ කන් හැන්දි දත් කටු <laughs> ඒව නෙවෙයි ඕන කරන්නේ ආරච්චිල. ඒව අපේ මිනිස්සයා දන්නේ නෑ සමාදානයෙන් ප්‍රශ්න විසඳා ගන්නට මාමා. කරුණා කරලා ඩිංගක් අවවාද කරන්ට විසෝවයි නාමෙලුයි කොහොම හරි හොයා ගන්නට කියලා. <coughs> මේ ආරච්චිල. ඩිංගක් අහුම්කන් දීලා මම මේ කියන්න යන්නේ එක ගැන හිතලා බලනවාද? Eh, නැත්නම් ඉතින් මං කට පියාගෙන නිකන් ඉඳද මේ මට ඕන කරන්නේ බිසෝ කෙල්ල දුම්බරයගෙන් උදුරාගෙන අර රටක් වටින දිගා මඩුල්ලේ බෑනන්ඩියට මං වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරලා හැනහිල්ලේ හෝස් ගාලා අන්තිම හුස්ම පිට කරලා ඇස් පියා ගන්ටයි මාමා ඕ ඒත් ඉතින් ඒ වැඩේ සෙනග පිරිවරාගෙන ගිහින් කරන්ට බැරි වෙයි ආරච්චි. ඇයි බැරි? ඇයි බැරි? මං කීවා මිනිසුන්ට ඒ කබරොස්ස කැලේ හැම ගහක් වැලක් පඳුරක් ගල්ල නක්න වට කරලා බිසෝට කරදරයක් අතෝරයක් නොකර අල්ලාගෙන ඊට පස්සේ නාමෙලා පැනලා දිවුවොත් ඌ පස්සේ නවතලා නවතලා හරි අල්ලාගෙන මාගාවට ඇදගෙන එන්න කියලා මේ ඔය නවත්තලා කිව්වේ එලවලා කියන එකද? නැතුව කොහමද? ඌ දුවන්ට පටන් ගත්තොත් නවත්තලා මිසක් අල්ලගන්නේ. ඈ? නා මෙල්ල අල්ලගෙන හිටා මොනවා කරන්ටද යන්නේ? ආහා ඒ හරිය මම බලා ගන්නම්කෝ. මගේ නමේ සායම වහන්ට ගොම ගෑවට අර ගෝටිම්බර යෝධයා මහසෝනගේ මූණ පිටපැත්තට කරකවලා දැම්මා වගේ හඳයි ඉස්සරහටයි මූණ පස්සටයි බලන්ටයි කරකොලා හිටම් මං <laughs> ඒකදේ මහසෝන කියන යකාගේ කඳ ඉස්සරහටයි මූණ පිටිපස්සටයි හැදිලා තියෙනවයි කියන්නේ. ආන්න හරි ආන්න හරි. හෙටින් පස්සේ හෙටින් පස්සේ මේ පැලස්සේ තවත් මහසොහොන් යකෙක් ඇවිදී මූණ මේ පැත්තටයි කඳ අනික් පැත්තටයි හැරිලා තියෙනවා. මනුස්සයෝ. ඒ අහිංසක ඉලන්දාරියට ඔය වාගේ නපුරු දුෂ්ට දුර්ජන දේවල් කරන්නටද ඔයගේ පපුව හිර වෙලා මැරෙන්න පණ ඇදපු වෙලාවේ අඬන්න සාතු සප්පායම් කෙරුවේ. ඈ? ඒ දවස් දවස් ගානක් තිස්සේ ඈ? මේ ආරච්චිල්ල. ලොකු ඔය දෙන්න ආවේ අර මහ කැලේ මැද හිර වෙලා ඉන්නවයි කියන බිසෝයි නාමෙලුයි කොහෙද ඉන්නේ? කොහොමද ඒ දෙන්න බේරගන්නේ කියලා මගෙන් අහන්නද එහෙම නැත්තම් තමුන්ගේ බල පුළුවන්කාරකම් මෙතන මට කියාපාන්නද ඈ මම මේක ලේසියෙන් අරින්නේ නෑ ලේසියෙන් අරින්නේ නෑ බිසෝ හොයන එකත් හොයනවා නාමෙලාව මගේ නම්බුව නැති කරන්ට මගේ නමේ ගොම ගාලා බිසෝ වරගෙන පැනලා යන්න ඉඩ දීලා බුම්මා ගන්නද මට කියන්නේ ඈ ආ ආ ආවදිගා මඩුල්ලි බෑනන්දියා මං හිතන්නේ අර ආවේ ආ ආ නෑ නෑ නෑ නෑ නෑ එයාවේ ආරච්චිලගේ අඹ යාළුවා ආ මුදියන්ස් මුදියන්සේ ඔයගොල්ලෝ ඕනේ කුදයක් ගහගන්න එකයි ඇත්තේ මං ඔවට හාමුන් කියන්නේ නෑ අසත්පුරුෂ නපුරු දුෂ්ට වැඩවලට. ඔව්. අද මුවන් පැලස්සේ රංගපෑම් විජේරත්න වරකාගොඩ රම්‍යා වනිගසේකර උලපනේ ගුණසේකර රත්නා ලාල්නී ජයකොඩි සහ රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලාසූරි මුදල් නායක සෝමරත්නන් ලියන මුවන් පැලැස්ස නිෂ්පාදනය නන්දා ජයමාන්න